පවාරේති සේපි ආවුසෝ භික්ඛු වදන්තු මං ආයස්මන්තෝ වචනීයෝ මි ආයස්මන්තේ හීති සෝච හෝති දුග්ගචෝ දෝවචස්ස කරණීයේහි ධම්මේහි සමන්නාගතෝ අක්කමෝ අප්පදක්ඛිනග්ගාහි අනුශාසනින් තීති තුන් ලෝකයක් නිවාසන සාවදාල තුන් ලෝකාග්‍ර ශාන්ති නායක දස බලධාරී සර්වඥ රාජෝත්තම මේ මහා භද්‍ර කල්පයේ හිලව හතරවෙනි වතාවට පහළ වී වදාළ මාගේ ශාස්ත්‍රු ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් පන්සාලිස් වසරක් පුරාවට ගමක් ගමක් පාසා වැඩම කරමින් නිගමක් නිගමක් පාසා වැඩම කරමින් දෙව්ලොව බඹලොව සිසාරා වැඩම කරමින් තුන් ලෝවැසි සකල සත්වයන්ගේ සංසාර දුක්ගිනි නිවීම පිණිස දේශනා කොට වදාළ ඒ උතුම් අසිරිමත් වූ 80000ක් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයටත් දේශනාගත ධර්මයක අනුව තමන් වහන්සේලාගේ චිත්ත සංතානයන් සකස් කර ගනිමින් මේ ගෝර කටුක සංසාර ගමනින් සදහටම ඈතර වී වදාළ උතුම් කීනාසව මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි নমස්කාරයම වේවා ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි මේ පින්වත් පිරිස සූදානම් වී සිටින්නේ එදා ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් තුන් ලෝවැසි සකල සත්වයාගේ සංසාර දුක්ගිනි නිවීම පිණිස දේශනා කොට වදාළ ඒ මහා සද්ධර්ම සාගරයෙන් දිය බිඳකටත් වඩා අඩු කුංචිම කුංචි කොට සක්ෂවණය කරලා තමාගේ ජීවිතය තුල යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව සකස් කරගන්නට යම් නිවැරදි දෙයක් තියෙනවා නම් ඒ වඩාත් තහවුරු කරගෙන උතුම් නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව සාක්ෂාත් කර ගැනීමේ අති උදාර බලාපොරොත්තු වෙනුයි මේ බණ අහන්ට සූදානම් වෙලා ඉන්නේ. පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මානුශාසනාවක් ඇසීමෙන් අපේ ජීවිතය තුළට ලැබෙන්නා වූ ඵල ප්‍රයෝජන පිළිබඳව සුසුසති කියලා සූත්‍රයක් සඳහන් වෙනවා මේ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ ඉතා පැහැදිලිව සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ධර්ම ශ්‍රවණය කරනවා නම් ඔහුගේ හිත තුළ යම් සැක සංකාවක් තියෙනවා නම් ධර්මයේ පිළිබඳව ආන්න ඒ සැක සංකා දුරු කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා කියලා කිව්වා. ඒ වගේම තමන්ගේ ජීවිතය තුළ ඇති වෙලා තියෙනවා නම් යම් වැරදි දෘෂ්ටියක් ඒ වැරදි දෘෂ්ටිය ප්‍රහාණය කරලා සම්මා දිට්ඨියටපත් වීමේ අවස්ථාව ධර්ම ශ්‍රවණය තුලින් තමන්ගේ ජීවිතයට ලැබෙනවා කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ එදා බුදුමුවින් දේශනා කරන්නට යෙදුනා. එහෙමනම් පින්වතුනි සරලවම සඳහන් කරනවා නම් අපි හැම කෙනෙකුටම මේ සංසාර ගමනෙන් ඈතර වීම පිණිසත් මේ සංසාර ගමනෙන් ඈතර වීම දක්වා යම් තාක් මේ සසර ගමනේ සැරිසරණ තාක් වෙනවා නම් ඒ සැරිසරණ කාලය දක්වාත් අපිට අපේ ජීවිත සාර්ථක කරගන්නට නිවැරදි මාවතකට යොමු කරගන්න අවස්ථාව ලැබෙන්නේ මේ ධර්ම ශ්‍රවණය තුළින්මයි. එවන් උත්තරීතර අවස්ථාවන් එවන් උත්තරීතර වාසී ආනිසංස රාශියක් සැලසලා දෙන ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරනකොට අනිවාර්යයෙන්ම අපි යොමු කරන ලද සවන් පත්තතුව ධර්ම ශ්‍රවණය කරන්න ඕන. වෙනත් වෙනත් දේවල් කෙරෙහි අපේ අවධානය යොමු වෙලා නම් වෙනත් වෙනත් කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරගෙන අඩු අවධානයක් ධර්ම ශ්‍රවණය වෙත යොමු වෙනවා නම් ඒයින් ලැබෙන්නා වූ ප්‍රතිඵලය ඉතාමත් අල්ප වෙනවා. ඒ නිසා අනෙකුත් කටයුතු සියල්ල පසෙකින් තියලා ධර්මානුශාසනාව දෙසටම තමන්ගේ අවධානය යොමු කර ගන්නට පුළුවන් නම් ආන් ඒ කාරණාව අපේ ජීවිත සාර්ථක කර ගන්නට මනා පිටු බලයක් බවට පත් වෙනවා. එහෙම ධර්ම ශ්‍රවණය කරනවා විතරක් නෙවෙයි ඒ ශ්‍රවණය කරන්නා වූ බණපද දක්ෂ මාලාකාරයෙක් මල් මාලයක් අමුණන්නා වගේ එකින් එක එකින් එක මතක තියාගෙන නැවත නැවත මෙනෙහි කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. එසේ මෙනෙහි කිරීම තුළ යෝනිසෝ මානසිකාර්යය වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙන්නා වූ යෝනිසෝ මානසිකාර්ය නිසාම අපිට යම් දවසක මේ සංසාර ගමනට සමු දෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි හැම කෙනෙක්ම මෙතෙන් පටන් මනාව යොමු කරන ලද සවන්පත් ඇතුව මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරනවා කියන චේතනාවෙන්ම මේ අනුශාසනාවට මෙතෙන් පටන් ඇහුම්කන් දෙන්න කියන කාරණාව මුලින්ම සිහිපත් කරන්න කැමතියි. පින්වතුනි අද දවසේදී මේ පින්වත් පිරිසට මා විසින් දේශනා කරන්න බලාපොරොත්තු වෙන සූත්‍ර ධර්මය මජ්ක්‍ධිම නිකායෙහි මූල පණ්ණාසකයේ තුල ඇතුළත් වටිනා සූත්‍ර දේශනාවක්. මේ පින්වතුන් දන්නවා පසුගිය කාල වකවානුව පුරාවතම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් අපේ ජයමග නාලිකාව ඔස්සේහි සිදු කරනු ලබන මජ්ක්‍ධිම නිකා සූත්‍ර විවරණ ධර්ම දේශනා මාලාව යටතේ බොහෝ සූත්‍ර දේශනාවන් මේ පින්වත් පිරිසට ඉගෙන ගන්නට අවස්ථාව ලැබුණා. මූලපරියාය වර්ගයේ තුල සූත්‍ර දේශනා 10ක් ඉගෙන ගත්තා. ඒ වගේම සිහනාද සූත්‍රයේ මේ වෙනකොට සූත්‍ර දේශනා හතරක් ඉගෙනගෙන අවසానයි. එහෙමනම් අද දවසේදී මේ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ දෙවැනි වර්ගය වන සීහනාද වර්ගයේ පස්වෙනි සූත්‍රයේ හැටියට තමයි පිටකය තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ පින්වත් පිරිස දන්නවා ලෝතුරා බුදු පියාණන් වහන්සේ විසින් අවුරුදු 45ක් පුරාවට උතුම් ශ්‍රීමුක බුද්ධ දේශනාවන් පවත්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ විතරක් නෙමේ පින්වතුනි මේ ලෝකවාසී සත්වයාට උතුම් ධර්මයේ දේශනා කළේ. භාග්‍යවතුන් වහන්සේව සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රවෘජා භූමියටපත් වෙලා මේ සංසාර දුක්ගිනි නිමා කරන්නට පිළිපන්නා වූ ඒ සංසාර දුක්ගිනි නිමා කරපු උතුම් ශා วก මහා සංඝයා වහන්සේලාත් විවිධාකාර ධර්මානුශාසනාවන් ශ්‍රාවකයන් වෙත දේශනා කරලා තියෙනවා. එතකොට අද දවසේදී මේ සූත්‍ර දේශනාව විශේෂයෙන්ම පවත්වනු ලබන්නේ ශ්‍රාවකයාණන් වහන්සේ නමක් විසින්. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් යම් දේශනාවක් දේශනා කළාද ඒ දේශනාවන්හි සාරය අරගෙන ඒ දේශනා කරන ලද ණය මත පිහිටාගෙන තමයි ශ්‍රාවක මහරහතන් වහන්සේලා බොහෝ විට ධර්මානුශාසනා පවත්වන්නේ. එහෙමනම් යම් සූත්‍ර දේශනාවක් ශ්‍රාවක මහරහතන් වහන්සේ නමක් පැවැත්වුවා කියලා එය බුද්ධ දේශනාවක් නොවේයි කියලා අපිට අහක දාන්න පුළුවන් කමක් නැහැ. ඒ ශ්‍රාවක මහරහතන් වහන්සේලා පිළිබඳව ಗುಣ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුකේම වර්ණනා කරලා තියෙනවා. ආන් ඒ නිසා ශ්‍රාවකයාණන් වහන්සේලා යම් දේශනාවක් සිදු කළා නම් එයත් බුද්ධ දේශනාවක් හැටියටම අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඒ බුද්ධ දේශනාවක් හැටියටම පිළිගන්න නිසා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ එදා ප්‍රථම ධර්ම සංගායනාවේදී ශ්‍රාවක වාසිතත් ඒවම් මේ සිතං කියන පාඩය මුල් කොටගෙනම දේශනා කරන්නට යෙදුනේ. පින්වතුනි අද දවසේදී සූත්‍ර දේශනාවේ නම අනුමාන සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද ඒ උතුම් සද්ධර්මය අනුව පිහිටාගෙන මුගලන් මහරහතන් වහන්සේ විසින් එහෙමත් නැත්නම් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් දේශනාවක් හැටියටයි මේ අනුමාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායට එක්කාසු වෙලා තියෙන්නේ. මේ පින්වත් පිරිස දන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාවට පාරමී ධර්මයන් සම්පූර්ණ කරනකොට අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා හැටියට සම්මා සම්බුද්ධ ශාසනය සෝභමාන කිරීම සඳහා ඊට වඩා අඩුවෙන් සංසාර ගමනේ පාරමී ශක්තියින් සම්පූර්ණ කළ යුතු බව. නමුත් ලෝතුරා බුදු පියාණන් වහන්සේ පාරමී ශක්තියින් සම්පූර්ණ කරනවාට පමණක් දෙවනිවයි මේ අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා පාරමී ශක්තියින් සම්පූර්ණ කරන්නේ. ඒ අසීමිත පාරමිතා ශක්තියන්ගේ බලයෙන් මහිමයෙන් තමයි ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලත් මේ අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා හැටියට සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පදවිතානාන්තර ලබන්නේ ලෝතර බුදු පියාණන් වහන්සේගේ මුල් බුදු සමයේදී එක්තරා තරුණයෝ දෙදෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණෙනවා ඒ අන් කවුරුවත් නෙමෙයි කෝලිත උපතිස්ස කියන පිරිවැජියෝ දෙදෙනා. භාග්‍යවතුන් වහන්සේ එදා ධම්සභා මණ්ඩපෙහි වැඩ වාසය කරන අතරතුරදීම එතන හිටපු භික්ෂූන් වහන්සේලාට සඳහන් කරනවා මහණෙනි ඔබට පේනවද අර දුරතියාදිම එන්නා වූ පිරිවැජියන් දෙදෙනා. ඔය පිරිවැජියන් දෙදෙනා තව ස්වල්ප කාලයකින් මගේ සම්මා සම්බුද්ධ ශාසනයෙහි මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයෙහි අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ එදා සීමුක ධාතුවෙන් දේශනා කරන්නට යෙදුනා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් අග්‍ර ශ්‍රාවක পদවි ලැබපු තැන පටන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීමුක ධාතුවෙන් විවිධාකාර අවස්ථාවන් වලදී නානාවිද වර්ණනාවන් වලට වාජනය වෙලා තියෙනවා පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවන් වලදී උන්වහන්සේගේ ශරීරයට යම් ගිලන් භාවයක් ඇති වුණොත් ඊළඟට ඉතිරි දේශනාව සිදු කරන්නට කියලා පවරනු ලබන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. එහෙමත් නැත්නම් මුගලන් මහරහතන් වහන්සේට. උන්වහන්සේලා දෙනමම ඒ ස්ථානයේ නැත්නම් තමයි අනිකුත් මහරහතන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේශනාවේ ඉතිරි කොටස දේශනා කරන්නට කියලා අනුදැනව දාරන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය තුල දේශනා වූ සූත්‍ර දේශනාවන් අතර වටිනා සූත්‍ර ධර්මයක් මේ පින්වතුන් දන්නවා සත්‍ය විභංග සූත්‍රය. චතුරාර්ය සත්‍ය බෙද බෙදා දැක්වීම පිළිබඳව සඳහන් වෙන ඒ සත්‍ය විභංග සූත්‍රයේදී මුලින්ම භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරපු කාරණාවක් තියෙනවා මහණෙනි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ නුඹලාට අම්මා කෙනෙක් වගේ. මුගලන් මහරහතන් වහන්සේ කියලා කියන්නේ නුඹලාට කිරියම්මා කෙනෙක් වගේ. සිංහතුනි අම්මා කෙනෙකුගේ ස්වභාවය තමයි දරුවන් මේ ලෝකයට දිහි කරලා හදා වඩා ලොකු මහත් වෙනකම් පෝෂණය කරන එක. සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඒ වගේමයි. මේ සම්මා සම්බුද්ධ ශාසනයේට යම්කිසි සාමණේර භික්ෂුන් වහන්සේ නමක් ඇතුළත් වුණා නම් අම්මා කෙනෙක් දරුවෙක් දිහා බලනවා වගේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ කෙරෙහි කරුණාව දැක්ුවේ. කුංචි සාමණේර ස්වාමීන් වහන්සේලාට විතරක් නෙමෙයි වයසට ගිහිල්ලා යම් කෙනෙක් පැවිදි වුණා නම් ඒ පැවිදි වෙච්චි වයසක ස්වාමීන් වහන්සේටත් අනන්ත අප්‍රමාණ උදව් කරලා තියෙනවා. වරකදී රාද කියන බ්‍රාහ්මණයා ලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලපු වෙලාවේදී තමන් වහන්සේට දන් හැන්දක් පූජා කරපු එක මතක් වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි අවුරුදු 120ක් වයස ඒ රාද බ්‍රාහමණය පැවිදි කරගෙන නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගැනීම දක්වාම කමඨහන් ලබා දීලා අප උපස්ථාන සිදු කරන්ට යෙදුනේ. ඒ වගේමයි මුගලන් මහරහතන් වහන්සේ. අර සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ ධර්ම ශ්‍රවණය කරලා සීකරුව මේ සතුන් බඹසර ආරක්ෂා කරපු ඒ ස්වාමීන් වහන්සේට ඉදිරි මාර්ගඵල සාක්ෂාත් කර ගැනීම සඳහා අර්ථ කතාව තුල නම් සඳහන් වෙලා තියෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහෝ විට සෝතාපන්න ඵලය දක්වා ශ්‍රාවකයාණන් වහන්සේලාව හික්මුවන්ට දක්සයි කියලා. සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගත්තා වූ ඒ ආර්යයන් වහන්සේ අරිහත් ඵලය සාක්ෂාත් කර ගැනීම දක්වා මගහසර කියලා දුන්නේ මුගලන් මහරහතන් වහන්සේ. ඒකයි මුගලන් මහරහතන් වහන්සේ කිරියම්මා කෙනෙක් වගේ කියලා කිව්වේ. කිරියම්මා කෙනෙකුගේ ස්වභාවය තමයි අම්මා නැති මොහොතකදී දරුවන් හදා වඩා පෝෂණය කරන එක, දරුවන් රැක බලා ගන්න එක. මුගලන් මහරහතන් වහන්සේ ඒ කාරණාව නිවැරදිවම සිදු කරලා තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ යම් දිශාවක වැඩ වාසය කරනවා නම් මුගලන් මහරහතන් වහන්සේ යම් දිශාවක වැඩ වාසය කරනවා නම් මහණෙනි ඒ දිශාව ගැන මට හිතන්නවත් කාරණාවක් නැහැ. උන්වහන්සේලා මනාව ඒ දිශාවෙහි වාසය කරන්නා වූ භික්ෂුන් වහන්සේලාට අවවාද අනුශාසනා කරනවා මගේ සම්මා සම්බුද්ධ ශාසනය ඒකාලෝක කරමින් තුන්ලෝ ධාතුව පුරාම බබලවන්ට සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා කටයුතු කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුනා. ඉතින් මේ තරම් බොහෝ දුරට වර්ණනා කරපු බුද්ධ වචනයෙන්ම වර්ණනා ලැබපු මහා මුගලන් මහරහතන් වහන්සේ තමයි අද දවසේදී මේ සූත්‍ර දේශනාව දේශනා කරන්ට යෙදුනේ. ඒ සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ පින්වතුනි ඒවං මේ සුතං ඒකං සමයං ආයස්මා මහා මොග්ගල්ලානෝ භග්ගේසු විහෙරති සුන්සුමාර ගිරේ දේශකලාවනේ නිදදාවේ එදා මුගලන් මහරහතන් වහන්සේ වැඩ වාසය කරලා තියෙන්නේ බග්ග කියන නගරයේ සුන්සුමාර ගිරි දේශකලා වනය කියන නිදදාය නම් වූ ස්ථානයේදී සිංහතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව පවත්වන්නට යෙදුනේ ඉසිපතනාරාම නිගදායේ මේ මිගදාය කියන ස්ථානය පිළිබඳව අර්ථ කතාව විසින් අරුත් විවරණය කරලා තියෙන්නේ මුවන් සඳහා අබය ලබා දුන්නා වූ ස්ථානය කියලා. මේ ස්ථානයේම තමයි මේ සුන්සුමාර ගිරි කියන නගරය පිහිටලා තියෙන්නේ. අටුවාව තුල සඳහන් කරලා තියෙනවා මේ සුන්සුමාර ගිරි කියන ස්ථානයේහි නිදාන ලබා ගන්නකොට ඒ නගරයේහි වාසය කරපු ඒ ගංගාවන්හි වාසය කරපු කිඹුලන් නද දීලා තියෙනවා. අන්න ඒකයි සුංසුමාරගිරි කියන නම මේ නගරයට ලැබිලා තියෙන්නේ කියලා අටුවාව විසින් පැහැදිලි කරලා තියෙනවා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ ස්ථානයේ වැඩ වාසය කරමින් භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා. භික්ෂූන් වහන්සේලා මහා මුගලන් මහරහතන් වහන්සේට ස්වාමීනි මහා මොග්ගල්ලාණන් වහන්සේ කියලා ප්‍රතිඋත්තර ලබා දුන්නාට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ හරි අපූරු කාරණාවක් පැහැදිලි කරනවා. මේ සූත්‍ර දේශනාවේ ඉදිරි කාරණා දෙසට අවධානය යොමු කරනකොට අපිට ඊටමත් පැහැදිලි වෙන කාරණාවක් තමයි පින්වතුනි මුගලන් මහරහතන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කිරීම සඳහා විශේෂයෙන්ම අරමුණු කරලා තියෙන භික්ෂූන් වහන්සේලා භික්ෂූන් වහන්සේලාට මේ සූත්‍ර දේශනාව පැවැත්වුවත් මනාව පිරික්සා බලනකොට ගිහියත් හැටියට මේ පින්වතුන්ගේ ජීවිතවල යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව සකස් කරගන්නටත් මේන් මනාව අවවාද උපදෙස් ලබා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ කාරණාව සලකාගෙනමයි අපි මේ සූත්‍ර දේශනාව මේ දේශනා මාලාවට එක්කාසු කරන්ට යෙදුනේ. සඳහන් කරනවා මුගලන් මහරහතන් වහන්සේ පවාරේති චේපි ආවුසෝ බික්කු වදන්තු මං ආයස්මන්තෝ වචනීයෝ හි ආයස්මන්තේ හීති මහණෙනි යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් තමන් වහන්සේලා ළඟට පැමිණිලා මෙවැනි ඉල්ලීමක් කරනවා ස්වාමීනි මාහට අවවාද කරන සීක්වා මම ඔබ වහන්සේලාගේ අවවාදයන් යටතේ හික්මිය යුතු කෙනෙක් කියලා මුගලන් මහරහතන් වහන්සේට එහෙමත් නැත්නම් වෙනත් භික්ෂූන් වහන්සේලාට සඳහන් කරනවා මට ඔබ වහන්සේලා අවවාද කරනසේක්වා ඔබ වහන්සේලාගේ අවවාද මම මනාකොට පිළිපදිනවා කියලා උන්වහන්සේ විසින් සඳහන් කරනවා බලන්න පින්වතුනි අද වර්තමාන ලෝකයේ දිහා බලනකොට නිහතමානීකම කියන එක ඊටාම අල්ප වශයෙන් මිනිස්සු ළඟ තියෙන්නේ එදා භික්ෂූන් වහන්සේලා තමන් අතින් යම් වරදක් සිදු වුණා නම් ඒ වරද නිවැරදි කරලා දෙන්න කියලා භික්ෂූන් වහන්සේලා ළඟටම ගිහිල්ලා ඉල්ලා ඉඳලා තියෙනවා ඒකයි මුගලන් මහරහතන් වහන්සේ මේ කාරණාව මෙතනදී විස්තර කරන්නේ. ඒ භික්ෂුන් වහන්සේ ඉල්ලා හිටිනවා තමන් වහන්සේට අවවාද කරන්නට කියලා. නමුත් පින්වතුනි මුගලන් මහරහතන් වහන්සේ මෙතනදී විශේෂිත කාරණාවක් එළිදරව් කරනවා. ඒ තමයි යම් කිසි භික්ෂුවක් ඒ විදිහට අවවාද අනුශාසනා ප්‍රාර්ථනා කළත් ඒ භික්ෂුන් වහන්සේ සතුව දුර්වච කරන ධර්මයෝ තියෙනවා නම් උන්වහන්සේට අවවාද කරන්ට එපා කිව්වා. දුර්වච භාවය ඇති කරන්නා වූ ධර්මයන්ගෙන් සමන්වාගත භික්ෂුවක් නම් ඒ භික්ෂුවට අවවාද කරන්ට එපා. ඒක ඒ භික්ෂුන් වහන්සේට හිතසුව පිණිස පවතින්නේ නැහැ. ඒ භික්ෂුවගේ කෙලෙස් තව තවත් වැඩි වෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා උන්වහන්සේට අවවාද කරන්ට එපා කිව්වා. සඳහන් කරලා තියෙන ත්‍රිපිටක ධර්මයේ තුල නම් අප්ප දක්ඛිනග්ගාහි කියලා. සාමාන්‍යයෙන් පින්වතුනි යම් කිසි කෙනෙක් අවවාදයක් දෙනකොට ඒ අවවාදේ පිළිගන්නා තැනැත්තා අර්ථ කතාව විසින් සඳහන් කරලා තියෙන්නේ දක්ෂින හස්තයෙන් ඒක ග්‍රහණය කරගන්නවා කියලා. ඒ අර්ථය තමයි පින්තුනි මනාව ඒක සිහියට නගා ගන්නවා. මනාවේ කාරණාව තමන්ගේ ජීවිතයට එකතු කරගන්නවා කියන එකයි දකුණතින් ගන්නවා කියලා කියන්නේ. අප්ප දක්ෂිනක් ගාහි කියලා කියන්නේ දකුණතින් ගන්නෙ නෑ වමතින් ගන්නවා. ඒ කියන්නේ දෙනු ලබන අවවාදය දෙනු ලබන උපදේශය ඒක මනාව පිළිගන්නේ නැහැ. ඒක අර්ථ විකෘති කරමින් වැරදි විදිහට තමයි තේරුම් ගන්නෙ. ඒකයි වමතින් ඒ අවවාදය ලබා ගන්නවා කියලා සඳහන් කරේ. අන්න ඒ ආකාරයට වමතින් යම්කිසි කෙනෙක් අවවාද අනුශාසනා ලබනවා නම් අන්න ඔහුට අවවාද කරන්න එපා කියලා කිව්වා. එහෙම සඳහන් කරලා මුගලන් මහරහතන් වහන්සේ දේශනාව එතනින් හමාර කරන්නේ නැහැ. දීර්ඝ විස්තරයක් සිදු කරනවා භික්ෂූන් වහන්සේලාට මහණෙනි ඒ දුර්වච භාවය ඇති කරන්නා වූ ධර්මයෝ ඒ අකීකරු භාවය ඇති කරන්නා වූ ධර්මයෝ 16ක් අපිට දේශනා කරන්න පුළුවන් ඒ කාරණාවන් 16 මනාකොට ශ්‍රවණය කරන්ට මේ කාරණාවන් මනාකොට සීයේ තබා ගන්නට කියලා මුගලන් මහරහතන් වහන්සේ එකින් එක එකින් එක භික්ෂුන් වහන්සේලාට හරි ලස්සනට මේ කාරණා 16 පැහැදිලි කරනවා කතමේසා උසෝ දෝවචස්ස කරණා ධම්මා ඉදා උසෝ බික්ඛු පාපිච්චෝ හෝති පාපිකානං ඉච්ඡානං වසංගතෝ මහණෙනි යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් පාපිච්ච වුණානම් ලාමක ඉච්ඡාවන්ගේ වසඟයට ගිහිල්ලා නම් ආන් ඒක දුර්වච භාවය ඇති කරන්නා වූ ධර්මතාවයක් දෝවචස්ස කරන ධර්මතාවයක් එවැනි ලක්ෂණයකින් සමන්වාගත භික්ෂූන් වහන්සේට අවවාද කරන්ට එපා කිව්වා. සින්වතුනි මොකද්ද මේ පාපිච්ච ගතිය කියලා කියන්නේ? ලෝතුරා බුදුරජාණන් වහන්සේව සරණ ගියපු දවසේ පටන් බුද්ධං සරණං ගච්ඡාමි කියන පාඨය කියපු දවසේ පටන් අපි ඉගෙනගත්තු දෙයක් තමයි පංචශීල ධර්මය ආරක්ෂා කිරීම. සම්මා සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේතමං බන්ති ස්වාමීනි මේ සිවුරු පිරිකර අරගෙන උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම සඳහාම සියලු දුකින් අත මිදීම පිණිසම මට ප්‍රවෘජාව ලබා දෙන්න කියලා පැවිද්ද ඉල්ලලා පැවිදි වෙනවා තමයි. නමුත් ටික කාලයක් යනකොට පින්වතුනි හරියට පංචශීල ධර්මයවත් රැකගන්න බැරි තත්ත්වයට සමහර භික්ෂුන් වහන්සේලාපත් වෙනවා. ඒ කාරණාව අද විතරක් නෙමෙයි පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේදීත් ඒ විදිහටම තිබුණා. ආන් ඒකයි මුගලන් මහරහතන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන්ම දේශනා කරපු කාරණාවක් තමයි කිසිම සතෙකුට හානි කරන්න එපා කියලා කිව්වා. නමුත් පින්වතුනි විනය පිටකයට අවධානය යොමු කරලා බලනකොට සමහර ස්වාමීන් වහන්සේලා විෂබයන් පවා දියේ ගිල්වල මරපු අවස්ථාවන් බුද්ධ කාලයේ සමාජය තුල අපිට අහන්න ශ්‍රවණය කරන්න ලැබිලා තියෙනවා. එවැනි දරුණු ක්‍රියාවන් වල පවා භික්ෂුන් වහන්සේලා නිරත වෙලා තිබුණා. ඒ වගේම අනෙකුත් භික්ෂුන් වහන්සේලාගේ සිවුරු අනෙකුත් භික්ෂුන් වහන්සේලාගේ වෙනත් පිරිකර හොරකම් කරන්න පුරුදු වෙලා තිබුණා. මෛතුන සේවනය කියන ධර්මතාවයේ විවිධාකාරයෙන් සිදු කරන්න භික්ෂුන් වහන්සේලා පෙළඹිලා තිබුණා. බ්‍රහ්මචර්යාව පසකින් තබලා අබ්‍රහ්මචර්යාව තුලම නිරත වෙමින් කටයුතු කරන්නට වික්ෂූන් වහන්සේලාගේ හිත නැමිලා තිබුණා ඒ කාලයේදී. ඒ විතරක් නෙමෙයි මේ පින්වත් පිරිස දන්නවා බුදුරජාණන් වහන්සේ විසින් විවිධාකාර කාරණාවන් අරමුණු කරගෙන විනය ශික්ෂා පද පනවනවා. සබ්බග්ගිය කියලා භික්ෂූන් වහන්සේලා පිරිසක් බුද්ධ ශාසනය තුලට පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ යම් කාරණාවක් ශික්ෂාපදයක් හැටියට දේශනා කරනවද ඒ ශික්ෂාපදයේ අභිභවා ගිහිල්ලා වෙනත් සූක්ෂම ක්‍රමවේදයක් ඔස්සේ තමන්ගේ ලාමක ආපේක්ෂාවන් ඉෂ්ට කරගන්නට උත්සාහ කරපු භික්ෂුන් වහන්සේලා එදා බුද්ධ කාලීන සමාජයේ ඉඳලා තියෙනවා. ආන්ගේ භික්ෂුන් වහන්සේලා ගැන කල්පනා කරලා එවැනි භික්ෂුන් වහන්සේලා වගේ වෙන්න එපා කියන පණිවිඩයයි මුගලන් මහරහතන් වහන්සේ ඉදා භික්ෂුන් වහන්සේලාට මෙතනදී ලබා දෙන්නේ. ඒ වගේම යම් කිසි කෙනෙක් උත්සාහවත් වෙනවා නම් ලාමක ඉච්ඡාවන් සිංහතුනි ලාමක ඉච්ඡාවන් කියලා කියන්නේ ලාභයට කැමති නම් කීර්තියට කැමති නම් ප්‍රශංසාවට කැමති නම් අනිත් අය ඉදිරියේදී තමන් ප්‍රදානියා විදියට ප්‍රදානියා නොවි ප්‍රදානියා විදියට කැපී පෙනෙන්න උත්සාහවත් වෙනවා නම් හොඳම උදාහරණය තමයි මේ පින්වත් පිරිසට හොඳ අත්දැකීම් ඇති තමන්ගේ සමාජයේ දිහාට අවධානය යොමු කරලා බැලුවොත් තමන්ගේ ගම්මානය දිහාවට අවධානය යොමු කරලා බැලුවොත් තමන්ගේ කාර්යාලය දිකට අවධානය යොමු කරලා බැලුවොත් සමහර සමහර පුංචි පුංචි දේවල් වලින් තමන් කැපිලා තේන්න උත්සාහවත් වෙනවා වෙන දෙයක් ඕනේ නැහැ තින්තුනි දානේ ගෙදරක ගියත් තින්තුනි අපිට සමහර අවස්ථාවන් වලදී අහඬ දකින්න අවස්ථාව ලැබෙනවා දානේ ගෙදරදී පවා තමන්ගේ චරිතය උලුප්පලා පෙන්වන්න හදන ගතිය භික්ෂුන් වහන්සේලා ඉදිරියේදී පවා Taman හොඳ කෙනෙක් කියලා ප්‍රකට කරන්න හදන ගතිය තාමත් සමාජය තුළ පින්වත්නි නිරන්තරයෙන්ම ව්‍යාප්ත වෙලා තියෙනවා. මෙවැනි කාරණාවන් අපේක්ෂා කරනවා නම් අන්න ඒ කාරණාවන් කියන කෙනාට අවවාද අනුශාසනා කරන්න එපා කිව්වා. ඒ වාගේ කාරණාවන්ගෙන් Tamanගේ ජීවිතය නිරන්තරයෙන්ම දුක්ඛිත ස්වභාවයට පත් කරගන්නවා. ඒ කාරණාවන් අතහරිනකන් ඒ භික්ෂුවට අවවාද කිරීමෙන් වළකින්ද කියලා එදා මුගලන් මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරනවා. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා දෙවනි දෝවචස්ස කරන ධර්මය. කුණච පරං ආවුසෝ භික්ඛු අත්තුක්ඛංසකෝ හෝති පරවම්හි. යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් තමා හුවා දක්වමින් අනුන් හෙලා දකිනවනම් අන්න ඒකත් භික්ෂූන් වහන්සේ නමකට සුදුසු ධර්මයක් නෙමෙයි ඒකත් දෝවචස්ස කරන ධර්මයක් අකීකරු බව ඇති කරන්නා වූ ධර්මතාවයක් හැටියට මුගලන් මහරහතන් වහන්සේ ඉදා භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරලා දෙනවා තේරුකානේ ඡන්ද විමල නායක හාමුදුරුවෝ ලියපු හරි වටිනා ග්‍රන්ථයක් තියෙනවා කෙලෙස් 1500 කියලා මේ කෙලෙස් 1500 කියන ග්‍රන්ථයේ සඳහන් වෙනවා විවිධාකාර කෙලෙස් අපේ හිත තුළ ක්‍රියාත්මක වෙන ආකාරය අපේ හිත තුල හටගන්නා වූ විවිධ ක්ලේශයන්ගේ ප්‍රභේදයන් එහි දක්වලා තියෙනවා. සමහර අවස්ථාවන් වලදී පින්වතුනි යම් කිසි කෙනෙක් ජාතිය මුල් කරගෙන තමන්ව හුවා දක්වනවා. මම සිංහල ජාතිය, මම තමයි මේ ලංකාද්වීපයේ මුල්ම ජාතිය, අනිකුත් ජාතීන් වල ඇත්ත පහක් කියලා තමන්ගේ ජාතියම ශ්‍රේෂ්ඨ කොටගෙන තමන් උලුප්පා දක්වන්නට උත්සාහවත් වෙනවා. අන්න ඒ කාරණාව පින්වතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල නිර්වාණගාමිනී ප්‍රතිපදාව වඩන්න බාධාවක් ඇටියටයි මුගලන් හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. සමහර කෙනෙක් තමන් සතු ධනය නිසා උද්දාමයටපත් වෙලා මට බොහෝ සෙයින් ධනය තියෙනවා. මට බොහෝ සෙයින් පිරිස ඉන්නවා. මට බොහෝ සෙයින් බලය තියෙනවා. භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනවානේ පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති යම් කිසි කෙනෙක් මට පුතුන් නැත මට ධනය ඇත පියා උඩඟුභාවයටපත් වෙනවා නම් ඔහු බාලයෙක් කියලා කිව්වා. ඉතින් යම් කිසි කෙනෙක් ජාතියෙන්, කුලයෙන්, ඒ වගේම තමන් සතු ධනයෙන්, බලයෙන් උද්දාමයටපත් වෙලා අනිත් අයට ඒ කාරණාවන් නැහැ කියලා අනිත් අය හෙලා දකින ස්වභාවයෙන් යුක්තයි නම් අන්න ඒ කාරණාව තියෙන පුද්ගලයාට අවවාද අනුශාසනා කරන්ට එපා කියලා මුගලන් මහරහතන් වහන්සේ එදා පැහැදිලි කරනවා. ඉතින්වත් පිරිස දන්නවා සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවමාන කාලයේදී ඒ කිවි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම හරි අපූර්ව සිදුවීමක් සිද්ධ වෙනවා. ශාක්‍ය වංශයේහි වාසය කරපු කුමාරිකාවක් තමයි වාසබකත්ත්‍යා කියලා කියන්නේ. මේ වාසබකත්ත්‍යා කුමාරිකාව කෝසල මහරජුරුව සමග විවාහ දිවියටපත් වෙලා කුමාරියෙක් උපදිනවා ඒ තමයි විදූඩක. මේ විදූඩක කුමාරයා දවසක් තමන්ගේ ඥාති පරපුර දැක බලා ගැනීම සඳහා ශාක්‍ය කුලයට පැමිණෙනවා. කිඹුල්වත් කුලයට පැමිණෙනවා. ඒ අවස්ථාවේදී ඒ විදූඩක කුමාරයා ඉඳගෙන හිටපු ආසනය විදූඩක කුමාරයා නැගිටලා ගියාට පස්සේ ශාක්‍ය වංශයේහි එදා ජීවත් වෙච්ච මහලු ඇත්තෝ කීප දෙනෙක් විසින් පිරිසිදු කරනවා. ඒ වෙලාවේදී නැවතත් පෙරලා පැමිණෙනා වූ අමාත්‍යවරයෙක් අහනවා ඇයි මේ ආසනය පිරිසිදු කරන්න කියලා. ඒ වෙලාවේදී ශාක්‍ය වංශයේහි ඒ මහලු ඇත්ත සඳහන් කරනවා විදූඩබ කියලා කියන්නේ ශාක්‍ය වංශයේ කෙනෙක් නෙමෙයි වාසබකත්ත්‍යා කියලා කියන්නේ පහත් කුලයේ කෙනෙක් කියලා එදා විදූඩබ කුමාරයාට නිඳා කරනවා කුලයෙන් එහි අවසාන ප්‍රතිඵලය හැටියට මොකක්ද ශාක්‍ය වංශය ඇත්තන්ට උරුම වුණේ මරණයටපත් වෙන්න සිද්ධ වුණා ශාක්‍ය වංශයේ පිරිස සිය ගණනින් දහස් ගණනින් විදූඩබ කුමාරයාටින් මරණයටපත් වුණා අන්න දැක්ක නේද පින්වතුනි තමන් හුවා දක්වමින් අනිත් අය පහත් කොට සැලකන කෙනාට අවසානයේදී සිද්ධ වෙන්නා වූ ධර්මතාවය මොකක්ද කියලා මේ පින්වතුන්ට තේරුම් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මහා මුගලන් මහරහතන් වහන්සේ ඊළඟට සඳහන් කරනවා කුණච පරං ආවුසෝ භික්ඛු කෝදනෝ හෝති කෝදාබි භූතෝ යම්කිසි කෙනෙක් ක්‍රෝධයෙන් මඩින ළඳ සිත් ඇතුව වාසය කරනවා නම් නිරන්තරයෙන්ම ක්‍රෝධ සිතුවිලි සිතමින් වාසය කරනවා නම් අන්න ඒ කෙනාටත් අවවාද අනුශාසනා කරන්න එපා කිව්වා. දැන් මේ පින්වත් පිරිස දන්නවා දේවදත්ත කියන භික්ෂූන් වහන්සේ. එදා දේවදත්ත භික්ෂූන් වහන්සේ කච්චපුට වෙලෙන්දා හැටියට උප්පත්තිය ලැබලා හිටපු ඒ ජාතක කතාවේදී වැඳගත්තා වූ වෛරය සම්බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තායින් පස්සෙවත් අතහැරලා දැම්මේ නැහැ. කුංචි පුංචි දේවල් වලට ක්‍රෝධ කරන්නා වූ තමන්ගේ හිතේ ක්‍රෝධයෙන් යුක්ත සිතුවිලි සිතන්නා වූ පුද්ගලයාට යම් අවවාදයක් කළොත් ඒකත් නොපිටට තමයි ගන්නෙ. ඒ කාරණාවත් ක්‍රෝධය මුල් කොට ගන්නට ඒ පුද්ගලයා සැරසෙනවා. ඒ නිසා ක්‍රෝධයෙන් යුක්ත සිත් ඇත්තාට අවවාද අනුශාසනා කරන්නට එපා කියලා එදා මුගලන් මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට සඳහන් කරනවා. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ සඳහන් කරනවා හතරවෙනි කාරණාව හැටියට කුණජ පරං ආවුසෝ බික්ඛු කෝදනෝ හෝති කෝද හේතු උපනාහි යම් කිසි කෙනෙක් පින්තුනි ක්‍රෝධය විතරක් නෙමෙයි බද්ධ වෛරයෙන් යුක්තව වාසය කරනවා නම් ක්‍රෝධය නිසා හටගත්තා වූ දීර්ඝකාලීන වෛරයට තමයි කියවේ බද්ධ වෛරය කියලා. බද්ධ වෛරයෙන් අනිත් අයගෙන් පරිගැනීමේ චේතනාවෙන් යුක්තව කටයුතු කරනවා නම් ඔහුට අවවාද අනුශාසනා කරන්ට එපා කිව්වා. යම් කිසි මොහොතකදී අවවාදයක් අනුශාසනාවක් ඒ පුද්ගලයාට සිදු කළොත් ඒක වැරදි විදිහට තේරුම් අරගෙන ක්‍රෝධයෙන් යුක්තව සිතුවිලි සිතමින් එය බද්ධ වෛරයක් බවට පත් කරගන්නවා. ඒ බද්ධ වෛරයේ භවයෙන් භවයට පවා පින්වතුනි අරගෙන ගිහිල්ලා යම් දවසක මේ සංසාර ගමනම කෙලසා ගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා බද්ධ වෛරයෙන් සිතුවිලි සිතන්නා වූ පුද්ගලයාට බද්ධ වෛරයෙන් යුක්තව කටයුතු කරන්නා වූ පුද්ගලයාට අවවාද අනුශාසනා කරන්ට එපා කියලා මුගලන් මහරහතන් වහන්සේ එදා මේ අනුමාන සූත්‍රයේදී භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ ඊළඟට සඳහන් කරනවා භික්ෂුන් වහන්සේලාට කුණච පරං ආවුසෝ බික්කු කෝදනෝ හෝති කෝද හේතු අபிසංගී යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ක්‍රෝධ කරනවා නම් ක්‍රෝධය නිසාම ගැටෙන සුළුව වාසය කරනවා නම් ආන්ගේ භික්ෂුන් වහන්සේටත් අවවාද අනුශාසනා කරන්ට එපා කිව්වා. ඒ වගේම කුණච පරං ආවුසෝ භික්ඛු කෝදනෝ හෝති කෝද සාමන්තා වාචං නිච්චාරේතා යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ක්‍රෝධයෙන් යුක්තව පසු වෙනවා ඒ වගේම ක්‍රෝධයට ලංකොට වචන කතා කරනවා දැන් මේ පින්වත් පිරිස අහලා තියෙනවා කෝකාලික කියන භික්ෂුන් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය තුල අග්‍ර ශ්‍රාවක পদවිය සෝභමාන කරපු මුගලන් මහරහතන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේට චෝදනා කරනවා නුඹ වහන්සේලා ලාමක ඉච්ඡා තියන අය නුඹ වහන්සේලා ප්‍රත්‍ය පහසුකම් වලට විදුව කටයුතු කරන භික්ෂූන් වහන්සේලා කියලා උන්වහන්සේලාට චෝදනා කරනවා භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේදී කෝකාලික භික්ෂූන් වහන්සේව කැඳවලා සඳහන් කරනවා කෝකාලික ඒ කාරණාව ඔබට සුදුසු නෑ සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා සම්බුද්ධ ශාසනය තුල සිල්වන්ත භික්ෂූන් වහන්සේලා උන්වහන්සේලා මහරහතන් වහන්සේලා කෝකාලික නුඹේ ඔය අදහස අතාරින්න කිව්වා නමුත් එහෙම කරේ නෑ කෝකාලික භික්ෂූන් වහන්සේ තන තන ගිහිල්ලා මේ මහරහතන් වහන්සේලාගේ නුගුණ පතිරවනවා. මහරහතන් වහන්සේලාට ඇනුම් පද කියනවා. මෙන්න මේ කාරණාවන්ගෙන් සමන්වාගතව යමෙක් වාසය කරනවා නම් ඔහුට අවවාද අනුශාසනා කරන්න එපා කිව්වා. එහෙම අවවාද අනුශාසනා කළාට වැඩක් නැහැ. ඒක නිවැරදිව තමන්ගේ ජීවිතයට එකතු කරගන්නේ නැහැ. තවත් ගැටුමක්, තවත් ගැටලුවක් බවට පත් වෙනවා විනා අන් කිසිවක් ඒන් සිද්ධ වෙන්නේ නැහැ කියලා එදා මුගලන් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම හත්වෙනි කාරණාව හැටියට මුගලන් මහරහතන් වහන්සේ එදා භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා කුණච පරං ආවුසෝ බික්කු චූදිතෝ චෝදකේන චෝදකං පටිප්පරති යම්කිසි භික්ෂූන් වහන්සේ නමකට චෝදකයෙකු විසින් චෝදනා කරන විට චෝදකයාට පටහැනිව සිටිනවනම් ආන් ඒකත් දුර්වචභාවය ඇති කරන්නා වූ ධර්මයක් ඒ කාරණාව ආදරයෙන් පිළිගන්න ලෑස්ති නැහැ. ඌට විරුද්ධව කටයුතු කරන්න උත්සාහවත් වෙනවා නම් ඌට අවවාද කරන්න එපා කියලා කිව්වා. ඒ වගේම පුනච පරං ආවුසෝ බික්කු චූදිතෝ චෝදකේන චෝදකං අපසාදේති යම් කිසි භික්ෂූන් වහන්සේ නමකට වෙනත් චෝදනා කරන්නා වූ භික්ෂූන් වහන්සේ නමක් විසින් අඩුපාඩුවක් පෙන්වලා දෙනවා නම් ඒ චෝදනා කරනු ලබන ඒ අඩුපාඩුව පෙන්වා දෙනු ලබන භික්ෂූන් වහන්සේට ගරහනවා නම් ආන් ඒකත් දුර්වචභාවය ඇති කරන ධර්මතාවයක් කියලා එදා මුගලන් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා සඳහන් කරන්නේ කොහොමද අර්ථ කතාව තුල යම්කිසි භික්ෂූන් වහන්සේ නමකගේ ඇවතක් පෙන්වලා දෙනවා අපි හිතමු පතිත්‍යාපත්තියක් කියලා එහෙමත් නැත්නම් සංඝාදිශේෂ ආපත්‍යක් පෙන්වලා දෙනවා ආන් ඒ වෙලාවේදී සඳහන් කරනවා මගේ මේ ආපත්‍ය වගේ නෙමෙයි. නුඹ වහන්සේලාගේ ආපත්‍ය මීට වඩා දරුණුයි. නුඹ වහන්සේලා මීට වඩා බරපතල ආපත්‍ය සිදු කරලා තියෙනවා. ආන් ඒව ඉස්සරලා හදාගන්න මට අවවාද කරන්න කලින් නුඹ වහන්සේලා නිවැරදි වෙලාද මට උපදෙස් දෙන්න ඉන්නේ. ආන් මේ විදිහට යම්කිසි භික්ෂුවක් කතා කරනවා නම් ඔහුට අවවාද කරන්න එපා කිව්වා. එහි ඵලයක් ඇත්තේ නැහැ. ඒ අවවාද කරනු ලබන භික්ෂූන් වහන්සේලා අපහසුතාවයට පත් වෙනවා. අවවාද ලබන භික්ෂුන් වහන්සේගේ හිත තුළ ගැටීමක් ඇති කරගන්නවා චංචල භාවයක් ඇති කරගන්නවා ඒ නිසා එවන් භික්ෂූන්ට අවවාද අනුශාසනා කරන්න එපා ඒන් වැළකීමට කියලා කිව්වා ඒ වගේම නවවෙනි කාරණාව මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා පුනච පරං ආවුසෝ භික්ඛු චෝදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේති යම් චෝදකයෙකු විසින් චෝදනා කරනවා නම් ඒ චෝදනා කරන භික්ෂුන් වහන්සේට පෙරලා චෝදනා කරනවා නම් අපි හිතමු යම්කිසි භික්ෂුන් වහන්සේ නමකගේ පුංචි වැරද්දක් අඩුපාඩුවක් පෙන්වලා දෙනවා. ඒ වැරද්ද අඩුපාඩුව පෙන්වලා දෙනකොට ඒ භික්ෂුන් වහන්සේට ඊට වඩා වැඩිපුර විශාල ආපත්‍යක් පෙන්වලා අර අවවාද කරන භික්ෂුවගේ අඩුපාඩුවම දකින්න උත්සාහවත් වෙනවා නම් අන්න ඒක දෝචස්ස කර්ම ධර්මයක් හැටියට මුගලන් මහරහතන් වහන්සේ උදා සඳහන් කරනවා කුණච පරං ආවුසෝ බික්ඛු චූදිතෝ චෝදකේන අඤ්ඤේ නඤ්ඤං පටිකරති බහිද්ධා කතං අපනාමේති කෝපංච දෝසංච අප්පච්ච යංච පාතු කරෝති යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් යම් භික්ෂුවකට චෝදනා කරනකොට ඒ චෝදනාව ආදරයෙන් පිළිගන්නේ නැතුව වැරද්ද සකස් කර ගැනීමේ අපේක්ෂාවෙන් යුක්තව බාරගන්නේ නැතුව කෝපය පහළ කරනවා නම් ඒ වගේම වෙනත් වෙනත් කතා ඒ තුලට හෙලා දක්වනවා නම් අර වැරද්ද අහනවා වෙනුවට වෙනත් කතාවන්ගෙන් ඒ මගාරින්න උත්සාහවත් වෙනවා නම් ආන් ඒකත් දෝවචස්ස කර්ම ධර්මයක් හැටියට මුගලන් මහරහතන් වහන්සේ ඉදා පෙන්වලා දෙනවා අර්ථ කතාව තුල සඳහන් කරනවා යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් සඳහන් කරනවලු නුඹ වහන්සේට මෙවැනි ආපත්‍යක් සිද්ධ වෙලා තියෙනවා. නුඹ වහන්සේගේ ජීවිතය තුළ මෙවැනි වරදක් තියෙනවා කියලා සඳහන් කරනකොට ඒ චෝදනාව ලබන භික්ෂුන් වහන්සේ දේශනා කරනවලු පැහැදිලි කරනවලු මම පැරළුක් නුවරට ඊයේ දවසේදී ගමන් කළා. ඒ පැරළුක් නුවර හරිම ලස්සනයි. පැරළුක් නුවර බොහොම ධනවත් සිටවරු වාසය කරනවා. පැලලුක් නුවර ධනදාන සම්පත් වලින් අනුුණ වෙච්චි බොහෝ මිනිසුන් ඉන්නවා මේ ආදී වශයෙන් අර චෝදනා කරන භික්ෂූන් වහන්සේගේ චෝදනාව ඉවසන්නේ නැතුව ඊට ප්‍රතිවිරුද්ධ කතාවන් සිදු කරනවා නම් වෙනත් කතාවන් ඒ තුලට හෙලා දක්වමින් ඒ කාරණාව මගහරින්න උත්සාහවත් වෙනවා නම් අන්න ඒ භික්ෂුවට අවවාද අනුශාසනා කරන්න එපා කිව්වා ඒ කාරණාව නිසාම ඒයින් පළක් වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ වගේම 11 වෙනි කාරණාව කුණචපරං ආවුසෝ දික්ඛු චූදිතෝ චෝදකේන අපදානේන සම්පායති යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් වෙත චෝදනා කරන ලබන භික්ෂූන් වහන්සේලා විසින් උන්වහන්සේට කරුණු පැහැදිලි කරලා දෙනකොට තමන්ගේ චරිතයේ නිවැරදිභාවය ඔප්පු කරගන්න බැරි නම් අපි හිතමු මගේ ජීවිතය තුල යම් වැරැද්දක් තියෙනවා. ඒ වැරැද්ද සත්‍ය වශයෙන්ම මගේ ජීවිතය තුල නැහැයි කියලා. නමුත් මගේ ජීවිතය තුල ඒ වැරැද්ද නැහැයි කියලා නිවරදිව අනෙකුත් අය ඉදිරියේහි සපත කරන්න පුළුවන්කමක් ඇත්තේ නැත්නම් ප්‍රකට කිරීමේ හැකියාවක් මට නැත්නම් ආන් මම අවවාද ලබන්න සුදුසු කෙනෙක් නෙමෙයි. ඒකයි මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි කෙනෙකුට චෝදනා කරනකොට ඒ චෝදනාව ලබන පුද්ගලයාගේ චරිතය මනාව සපයා කියන්ට දක්ෂයෙක් නෙවෙයි නම් ඌට චෝදනා කරන්න එපා. ඒ නිසා චෝදනා කරන භික්ෂුන් වහන්සේලා අපහසුතාවයට පත් වෙනවා. චෝදනාව ලබන භික්ෂුන් වහන්සේ ඒක දකුණු අතින් ගන්නෙ නෑ වමතින් ගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා සඳහන් කළා. ඒ වගේම පුනච පරං ආවුසෝ භික්ඛු මක්ඛී හෝති පලාසී යම් කිසි භික්ෂූන් වහන්සේ නමක් ගුණමකුයි නම් ඒ වගේම අනිත් අය විසින් සිදු කරන ලද ගුණයන් පිළිබඳව දකින්නේ නැත්නම් අනිත් අයගේ ಗುಣ නොදැක අනිත් අයගේ නුගුණම දකින්න උත්සාහවත් වෙනවා නම් ආන්ගේ භික්ෂුන් වහන්සේට අවවාද අනුශාසනා කරන්න එපා කියලා කිව්වා. දැන් මේ පින්වත් පිරිසගේ ගිහි ජීවිතයකට අවධානය යොමු කරලා බැලුවොත් මේ කාරණාව හොඳින්ම තේරුම් කරගන්න පුළුවන් වෙනවා. කුංචි දරුවෙක් දස මාසයක් පුරාවට කුසේ හොවාගෙන මේ ලෝකයට බිහි කරලා ආදරයෙන් හදන වඩන අම්මට ඒ වගේම අවුරුදු ගාණක් පුරාවට මේ මහ පොළොවත් එක්ක අප්‍රමාණ වෙහසක් දරමින් මුදල් හදල් උපයාගෙන අධ්‍යාපනය ආහාර පාන ඉඳුම් හිටුම් මේ සියල්ල ලබා දෙන තාත්තට අවුරුදු 20ක් 25ක් ගත වුණාට පස්සේ දරුවෝ චෝදනා කරනවා අම්මේ අප්පච්චි ඔබලා අපි වෙනුවෙන් මොනවද කළේ කියලා අහනවා. නුඹලා අවුරුදු 20 ගාණක් අපි වෙනුවෙන් මොකවත් කළේ නැහැ කියලා දෙමව්පියන්ට චෝදනා කරනවා. බලන්න පින්වතුනි අන්න ඒකට තමයි කියේ මක්කී භාවය කියලා. ගුණමකුකම කියලා. මේ සම්මා සම්බුද්ධ ශාසනයත් තුලත් එවැනි භික්ෂූන් වහන්සේලා එදා වැඩ වාසය කරලා තියෙනවා. සමන් වහන්සේලාට ඉතාමත් ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රවෘජා භූමියට පත්වීම පිණිස උදව් කරපු උපාධ්‍යයන් වහන්සේලාට තමන් වහන්සේලාට මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල ජීවත් වෙන්නේ කොහොමද කියලා මනාව පැහැදිලි කරලා දුන්නු ආචාර්යයන් වහන්සේලාට නිවන් මඟ වඩන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර කමතහන් කියලා දුන්නු තමන්ගේ නිශ්චය ආචාර්යින් වහන්සේලාට වස් පහක් 10ක් පිරුණාට පස්සේ ඒ භික්ෂූන් වහන්සේලා මූණටම අහනවා නුඹ වහන්සේලා අපිට මොකක්ද කළේ නුඹ වහන්සේලා අපිට කරපු දෙයක් නෑ. අපි තනියම තමයි මේ සියලු දේවල් ගොඩනගාගත්තේ කියලා තමන්ගේ ගුරුවරුන්ට චෝදනා කරන භික්ෂුන් වහන්සේලා එදා සංඝ සමාජය තුල වාසය කළා. අද සංඝ සමාජය තුලත් වින්තුනි එවැනි භික්ෂුන් වහන්සේලා අනන්ත අප්‍රමාණ වාසය කරනවා. ආන් එවැනි ගුණමකු භාවයෙන් යුක්ත භික්ෂුන් වහන්සේලාට අවවාද අනුශාසනා කරන්ට එපා කියලා කිව්වා. ඒ අවවාදන් ශාසනා කිරීමේ පළක් නැහැ කියලා කිව්වා. මට මේ වෙලාවේදී එක්තරා කතාවක් මතක් වෙනවා පින්වතුනි. මේක මට ශ්‍රවණය කරන්ට ලැබුණ භික්ෂුන් වහන්සේ නමකගේ ධර්ම දේශනාවක් තුළදීමයි සිංහාව ලෝකණය සහ සුනකාව ලෝකණය කියලා කාරණා දෙකක්. පින්වතුනි සිංහයාගේ ස්වභාවය තමයි තමන්ගේ ශරීරයේ ඇඟමැලි කඩනකොට ඒ සිංහයා කරන්නේ මොකක්ද? තමන්ගේ වලිගේ ඉඳන් තමයි නාස්පුඩුව දක්වා ඇඟමැලි කඩන්නේ. උදෑසන කාලයේදී අවදි වෙච්ච ගමන් තමන්ගේ වලිගේ පටන් නාස්පුඩුව දක්වා ඇඟමැලි කඩන ස්වභාවය සිංහයා සතුයි. ඒකෙන් පැහැදිලි කරන්නේ ඒ සිංහයා ඒ නකුටේ ඉඳලා නාස්පුඩුව දක්වා ඇඟමැලි කඩනකොට කල්පනා කරනවලු මම අතීතයේදී මේ මේ අය ළඟ තමයි වාසය කළේ මගේ සිංහ අම්මා මගේ සිංහ තාත්තා මට මෙච්චර උදව් කළා. මම හැදී වැඩුණේ මේ වනාන්තරේ. මේ වගේ සිංහ සොහොයුරන් තමයි මම ඇසුරු කළේ කියලා මුල ඉඳන් කල්පනා කරගෙන තමයි සිංහයා අග දක්වාම උදෑසන කාලයේදී මෙනෙහි කරන්නේ ආන් ඒකටයි සිංහාවලෝකණය කියලා කිව්වේ. කුණකාවලෝකණය කියලා කියන්නේ කුණකයා එහෙම කල්පනා කරන්නේ නැහැ. අද දවසේදී යම් කිසි කෙනෙක් Tamanta කණ්ඩ බොණ්ඩ දෙනවා නම් අද දවසේදී යම් කිසි කෙනෙක් Tamanට යම් පහසුකමක් සැලසෙනවා නම් Tamanට ආදරය කරුණාව දක්වනවා නම් ආන් ඒ කෙනා ගැන තමයි කල්පනා කරන්නේ. අතීතයේ මට වැඩක් නැහැ. අතීතයේ කවුරු උදව් කළත් මට වැඩක් නැහැ. අතීතයේ කාගේ කොයි විදිහට උදව් ලැබුණත් මට ඒක අදාළ නැහැ. අද දවසේදී මට සතුටින් වාසය කරන්න කවුද උදව් කරන්නේ? ආන් ඔහු වෙතම මම නැඹුරු වෙන්න ඕනේ කියලා සුනකයා මොකද කරන්නේ? නාස් කුඩුවේ ඉඳන් වලගිය දක්වා ඇඳනලි කඩනවා කියලා සුනකාව ලෝකණේ කියන කාරණාවෙදි පැහැදිලි කරලා තියෙනවා. ඒතොර මේ තින්වත් පිරිසත් කල්පනා කරලා බලන්ට නිදහසේ තමන් විවේකීව වාසය කරනකොට මම සිංහාව ලෝකණේ පවත්වන්නා වූ කේසර සිංහෙද්ද එහෙමත් නැත්නම් සුනකාව ලෝකණේ පවත්වන්නා වූ අබල දුබල වූ මෝඩ සුනකේද්ද කියලා ඔබ ඔබේ හිතින් අහලා බලන්ට ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ සඳහන් කරනවා 13 වෙනි කාරණාව ඇටියට කුණච පරං ආවුසෝ බික්කු ඉස්සුති හෝති මච්චරි යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් අනිත් අය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පසු වෙනවා නම් මේ සම්මා සම්බුද්ධ ශාසනය තුලට පැමිණෙනා වූ භික්ෂූන් වහන්සේට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ ශාසනික කටයුතු සිදු කර ගැනීම සඳහා ප්‍රධාන ක්‍රමවේදයන් දෙකක් එකක් තමයි විදර්ශනා ධූරය අනිත් එක තමයි ග්‍රන්ථ ධූරය ග්‍රන්ථ ධූරය කියලා කියන්නේ පොත්පත් පරිශීලනය කරමින් තමන්ගේ ත්‍රිපිටක දැනුම වර්ධනය කරගන්න එක පාලි භාෂාව පිළිබඳව දැනුම වර්ධනය කරගන්න එක අනිකුත් භික්ෂූන් වහන්සේලාට ගිහි ප්‍රජාවට ධර්මානුශාසනා පවත්වමින් කටයුතු කරන එකට තමයි කියවේ ග්‍රන්ථ ධූරය කියලා මේ ග්‍රන්ථ ධූරය පුරන්නා වූ සමහර භික්ෂූන් වහන්සේලා අතරත් විවිධාකාර ගැටුම් පවතිනවා. නුඹ වහන්සේ කියන්නේ වැරදි ධර්මය. මම තමයි නිවැරදි ධර්මය කියන්නේ. නුඹ වහන්සේ මේ ධර්මය දන්නේ නැහැ. මමයි මේ ධර්මය දන්නේ. මේ ආදී වශයෙන් ඔවුනොවුන්ට චෝදනා කරනවා. සමහර විට ඊටමත් මිහිරි හඬින් ධර්මය දේශනා කරන්නා වූ මනාව ධර්මකාරණා පැහැදිලි කරන භික්ෂූන් වහන්සේ නමකගේ ඒ ස්වභාවය දැකලා තවත් භික්ෂූන් වහන්සේ නමක් ඒ වෙත ඊර්ෂ්‍යාව පහළ කරනවා අනේ මට මේක කරන්න බෑ මේ භික්ෂුව ලස්සනට බණ කියනවා නේද කියලා ඔහුට ඊර්ෂ්‍යා කරනවා. අන්න එවැනි කෙනෙක් ඉන්නවා නම් ඒ භික්ෂුන් වහන්සේට අවවාද අනුශාසනා කරන්න එපා කිව්වා. ඒ කාරණාව නුහුරට ගන්නවා මිසක්කම් නියමාකාරයෙන් තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම පිණිස යොදාගන්නේ නැහැ කිව්වා. ඒ වගේම මච්චරී භාවයෙන් යුක්තයි නම් මච්චරී භාවය කියලා කිව්වේ මසුරු බව ලෝතර බුදුරජාණන් වහන්සේ නිසාමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයට පින්වතුනි විවිධාකාර ප්‍රත්‍යපහසුකම් ලැබෙන්නේ. එදා ලෝතර බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ පාරමිතාවන් සම්පූර්ණ කරපු නිසා ඒ පාරමිතාවන්ගේ ශක්තියට බලයට පුණ්‍ය මහිමයට තමයි සතර දිශාවෙන් මේ බුද්ධ ශාසනයට සීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ගලාගෙන එන්නේ ඒ සීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය භික්ෂුන් වහන්සේලාට ලැබුණාට පස්සේ සුහදවන් අය අතරේ බෙදා ගන්නේ නැතුව Taman වහන්සේ සතු කරගෙන වාසය කරනවා නම් කාටවත් දෙන්නේ නැහැ තනියම භුක්ති විඳිනවා නම් ආන් එවැනි භික්ෂුන් වහන්සේලාට අවවාද අනුශාසනා කරන්න එපා කිව්වා. ඒයින් පළක් වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ 14 වෙනි කාරණාව හැටියට පැහැදිලි කරනවා. කුණච පරං ආවසෝ බික්කු සටෝ හෝති මායාවී යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් මායාකාරී නම් සටකපට බවින් යුක්තයි නම් උන්වහන්සේටත් අවවාද අනුශාසනා කරන්න එපා කිව්වා. දැන් මේ පින්වත් පිරිස දන්නා තුන්වෙනි ධර්ම සංගායනාව. එදා ධර්මාශෝක මහරජුරෝ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ප්‍රදාන මහරහතන් වහන්සේලා දහස් නමක් ඒකරාශී කරලා තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වනවා. ඒ ධර්ම සංගායනාව පවත්වන්නට పూర్වයෙන් සම්බුද්ධ ශාසනය පිරිසිදු කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා නානාවිධ දේශයන්ගෙන් ඒ ස්ථානයට කැඳවලා අහනවා ශාස්ත්‍රූන් වහන්සේ කුමන වාදීද්ද කියලා. මේ වෙලාවේදී සමහර භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විභජ්‍යවාදී කියලා ප්‍රකාශ කරනවා. නමුත් බහුතරයක් භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ සර්වාස්තිවාදී කියලා දේශනා කළා. වෙනත් වෙනත් න්‍යායන් බුදුරජාණන් වහන්සේට ආරෝපණය කරලා සඳහන් කළා. ඒ වෙලාවේදී පින්වතුනි ඒ වෙනත් වෙනත් න්‍යායන් භාග්‍යවතුන් වහන්සේට ආදේශ කරලා ආරෝපණය කරලා ප්‍රකාශ කරපු භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම නිරපා හැරියා. සඳහන් කරන අටුවාව තුල සම්මා සම්බුද්ධ ශාසනයට පැමිණිලා තියෙන ඒ භික්ෂුන් වහන්සේලා බුද්ධ ශාසනය තුල සත්‍ය පහසුකම් බලාපොරොත්තු වෙයි. බුද්ධ ශාසනය තුලට පැමිණියොත් හොඳට වෙදකම් කරගන්න පුළුවන්. බුද්ධ ශාසනය තුලට ආවොත් හොඳට කාලා බීලා වාසය කරන්න පුළුවන් කියන චේතනාවෙන් කපටි චේතනාවෙන් කෛරාටික චේතනාවෙන් සූරු කරවගත්තු අය නිසා සැබෑ භික්ෂුන් වහන්සේලා නෙමෙයි කියලා අටුවාව තුල තුන්වෙනි ධර්ම සංගායනා විස්තරයේදී සඳහන් වෙලා තියෙනවා. එවැනි භික්ෂුන් වහන්සේලා මේ බුද්ධ ශාසනය තුල වාසය කරනවා නම් ඒ අය තමන් වහන්සේලා ළඟට ඇවිල්ලා අවවාද ඉල්ලුවක් අවවාද කරන්න එපා කියලා කිව්වා. ඒ කෛරාටික භාවය නිසාම මායාකාරී භාවය නිසාම උන්වහන්සේ සතු දෝචස්ස කරන ධර්මයේ නිසාම ඔහුට අභිවෘද්ධියක් සැලසෙන්නේ නැහැ කියලා මුගලන් මහරහතන් වහන්සේ එදා දේශනා කරන්නට යෙදුනා. ඒ වගේම 15 වෙනි කාරණාව පුනච පරං ආවුසෝ භික්ඛු තද්දෝ හෝති අතිමානී යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් සම්බයෙන් යුක්තයි නම් අතිමානයෙන් යුක්තයි නම් දැන් මේ පින්වත් පිරිස දන්නවා ස්තම්භ කියන වචනය. ස්තම්භ කියලා කියන්නේ කණුවට කෙලවෙන්නේ නැහැ. ඒ ආකාරයෙන්ම පිළිහිදලා තියෙනවා. ආන් ඒ වාගේ සමහර මිනිස්සු ගාව තියෙනවා පින්වතුනි සද ගතිය, කියන දේ නොසන ගතිය. දැන් මේ පින්වත් පිරිස දන්නවා සම්න භික්ෂූන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ එදා සිද්ධාර්ථ කුමාරයා හැටියට ගිහිගේ අතෑරලා නික්මෙනකොට උන්වහන්සේට උදව් කරේ සම්න ඇමතියා, කාන්තක අස්සයා. කාලයක් ගිහිල්ලා සම්න ඇමතියා මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල ප්‍රවෘජාවටපත් වෙනවා. ප්‍රවෘජාවටපත් වෙලා පිරිස අතර කියාගෙන යනවා මම තමයි එදා මහ බෝධිසත්වයාණන් වහන්සේට ගිහිගෙයි නිත්මෙන්ට උදව් කරේ. දැන් වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේලා මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේලා වගේ විවිධාකාර භික්ෂූන් වහන්සේලා මේ බුද්ධ ශාසනයට එකතු වෙලා කටයුතු කරනවා මාව ගණන් ගන්නේ නැහැ කියලා ඒ භික්ෂූන් වහන්සේලාට දොස් කියන්න පටන් ගත්තා. ඊට පස්සේ සන්න භික්ෂුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පිරිනිවන් මංචකයේදී සන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩනය පනවන්න කියලා. සන්න භික්ෂුවට කිසිම කෙනෙක් අවවාද අනුශාසනා කරන්න එපා. මේ අතිමානය මේ සම්බය අතහරිනකන් සන්න භික්ෂුවට හැදෙන්න ඉඩාරින්ද හුදකලාව වාසය කරන්න ඉඩාරින්ද කිසිම කෙනෙක් අවවාද කරන්න එපා කියලා බ්‍රහ්ම දණ්ඩනය පනවනවා. පින්වතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල යම්කිසි කෙනෙකුට ලබා දෙන උපරිම දඬුවම අන් කිසිම දෙයක් නෙමෙයි අන් අයත් සමග කතා බහෙන් වැළකී වාසය කරන්නට කියලා අනුශාසනා කරන එක අනිත් අයත් සමග කතා බහෙන් වැළකී වාසය කරන්න කියලා දඬුවම් කරන එක තමයි මේ බුද්ධ ශාසනය තුල තියෙන දරුණුම දඬුවම. ආන් එවැනි දඬුවම් වලට පවා ලක් වෙනවා මේ තම්බයෙන් යුක්ත, තදබවින් යුක්ත, අතිමානයෙන් යුක්ත පුද්ගලයා. ඒ නිසා එවැනි කෙනෙකුට අවවාද අනුශාසනා කරන්නට ඉපා කියලයි මුගලන් මහරහතන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඊළඟට අවසාන කාරණාව හැටියට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉදා දේශනා කරනවා කුණසපරං ආවුසෝ බික්කු සම්දිත්ති පරාමාසී හෝති අද්දානගාහි දුක්පටි නිස්සග්ගී යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් වැරදි දෘෂ්ටියක් ග්‍රහණය කරගෙන වාසය කරනවා නම් ඒ දෘෂ්ටියම තමන්ගේ හිත තුල හොවාගෙන කටයුතු කරනවා නම් ඒ භික්ෂුවට අවවාද අනුශාසනා කරන්නට එපා කිව්වා. අර සාති භික්ෂුව එක් වතාවකදී සඳහන් කරනවා භවයෙන් භවයට ගමන් කරන්නා වූ විඥානයක් තියෙනවා කියලා. ඒ වගේම සුණක්කත්ත කියන භික්ෂුන් වහන්සේ වරකදී සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ කාමය පිළිබඳව යම් අන්තරායකර ධර්මයක් දේශනා කළා නම් ඒ අන්තරාය කර ධර්මෝ සොයන කෙනාට ඒක අන්තරාය කර පිංස පවතින්නේ නැහැ කියලා මම දරාගෙන ඉන්නවා කියලා සුණක්කත් බිස්සු වරකදී චෝදනා කරනවා මේ වාගේ දෘෂ්ටීන් ග්‍රහණය කරගෙන වාසය කරනවා නම් දැන් වර්තමානයේ දිහාවට අවධානය යොමු කරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ ලංකාවේ පුදුනා කියලා පිරිසක් දෘෂ්ටියක් ලංකාව පුරා ප්‍රචරය කරගෙන යනවා. ඒ වගේම ධර්මයේ පිළිබඳව විවිධාකාර කරුණු කාරණාවන් වැරදි විදිහට දෘෂ්ටානුගතිකව අල්ලාගෙන ඉන්නවා ඒවා නිවැරදිභාවය පිණිස හේතු වෙන්නේ නැහැ. තව තවත් Tamanගේ ජීවිතය දුක්ඛිත ස්වභාවයට පත් කරමින් හිත විපිලිසර භාවයට පත් කරන්නට හේතු වෙනවා. ඒ නිසා යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් වැරදි දෘෂ්ටි පරාමර්ශනය කරමින් නිතර කටයුතු කරනවා නම් ඒ වැරදි දෘෂ්ටිය අතහරිනකන් ඒ භික්ෂුවට අවවාද අනුශාසනා කරන්න එපා කිව්වා. එසේ අවවාද අනුශාසනා කිරීම ඵල රහිත දෙයක් කියලා මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ වෙනකොට මේ පින්වත් පිළිසෙට මම දෝචස්ස කරන ධර්ම 16ක් කියලා දුන්නා. ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ මේ දෝචස්ස කරන ධර්මයන්ගෙන් ඉවත් වී වාසය කිරීම සෝවචස්ස කරන ධර්ම හැටියට පැහැදිලි කරනවා. ඒ කිව්වේ යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් පාපිච්ච නැත්තම් ලාමක ඉච්ඡාවන්ට ගිජු වෙලා වාසය කරන්නේ නැත්තම් අන්න උන්වහන්සේ ඇවිල්ලා අවවාදයක් ඉල්ලුවොත් උන්වහන්සේට කරුණාවෙන් යුක්තව මෛත්‍රියෙන් යුක්තව ගෞරවයෙන් අවවාද කරන්නට කියලා කිව්වා. ඒ වැරද්ද මනාව පෙන්වලා දෙන්න කිව්වා. උන්වහන්සේ දකුණු හස්තයෙන් ඒක ගන්නවායි කිව්වා. උන්වහන්සේ ඒ කාරණාව පිළිඅරගෙන තමන්ගේ අඩුපාඩු හදා ගන්නවා කිව්වා. යම් භික්ෂූන් වහන්සේ නමක් තමන්ව හුවා දක්වමින් අනුන්ව හෙලා දැකීම සිදු කරන්නේ නැත්නම් ආන්ගේ භික්ෂුන් වහන්සේ සම්මා සම්බුද්ධ ශාසනය තුල දියුණුභාවයට පත් වෙනවා කිව්වා. ක්‍රෝධ කරන්නේ නැත්නම් යම්කිසි කෙනෙක් චෝදනා කරනකොට ඒ චෝදනා කරනු ලබන කාරණාව මනාව තේරුම් කරගන්නවා නම් ඒ වගේම යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් ඊර්ෂ්‍යා කරන්නේ නැත්නම් මසුරු බවින් යුක්තව කටයුතු කරන්නේ නැත්නම් මායාකාරී බව, කපටි බව නැත්නම් ඒ වගේම අධිකමාන, සම්බය, තදගතිය නැත්නම් විවිධාකාර වැරදි දෘෂ්ටි තමන්ගේ හිත තුල හොයාගෙන ඒව පරාමර්ශණය කරමින් කටයුතු කරන්නේ නැත්නම් ඒ භික්ෂූන් වහන්සේ කීකරු පුද්ගලයේ ඒ භික්ෂූන් වහන්සේ කීකරු බව නිසාම දෙනු ලබන අවවාදය මනාව පිළිගන්නවා මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල උන්වහන්සේ දියුණුවක් නැති කරගන්නවා කියලා එදා මුගලන් මහරහතන් වහන්සේ පැහැදිලි කළා. එතකොට දෝවචස්ස කරන ධර්ම 16යි, සෝවචස්ස කරන ධර්ම 16යි, ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ළඟ දෝවචස්ස කරන ධර්ම තියෙනවා නම් දුර්වච භාවය ඇති කරන්නා වූ ධර්මතා තියෙනවා නම් කල්පනා කරන්නේ කොහොමද කියලා යම් කිසි කෙනෙක් තුළ පාපිච්ච වූ ලාමක ඉච්ඡාවන් තියෙනවා නම් කල්පනා කරන්න කිව්වා වෙනත් කෙනෙක් පාපී භවින් යුක්තව ලාමක ඉච්ඡාවන්ගේ වසඟයට ගිහිල්ලා කටයුතු කරනවා නම් ආන් ඒ පුද්ගලයා මාහට අප්‍රියයි එහෙනම් යම්කිසි මොහතකදී මගේ ජීවිතය තුළ පාපිච්ච වූ ලාමක ඉච්ඡාවන් තියෙනවා නම් මමත් අනිත් අයට අප්‍රියභාවයටපත් වෙනවා. ඒ අප්‍රියභාවය මං වගේ කෙනෙකුට සිදුසු නෑ. වහාම මේ පාපී බව ලාමක ඉච්ඡාවන්ගේ වසඟයට යාම අද අදම නැති කරගන්නවා කියලා දැඩිව අදිස්ථාන කරගන්න කිව්වා. මෙන්න මේ වාගේ එදා මුගලන් මහරහතන් වහන්සේ ඒ දෝචස්ස කර්ම ධර්මයේ 16 පිළිබඳවම නැවත මම මෙවැනි தත්වයකටපත් වෙන්නේ නැහැ නැවත මෙවැනි අකීකරු ධර්මයන් මගේ ජීවිතය තුළ පවත්වන්නේ නැහැ කියලා දැඩිව අදිස්ථාන කරගන්න කිව්වා. එහෙම දැඩිව අදිස්ථාන කරගෙන මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ කටයුතු කරන්න කිව්වා. කාලයක් ගත වෙනකොට ඒ දෝචස්ස කර්ම ධර්මයන්ගේ තමන්ගේ හිත නිදිලා හිතට ප්‍රීතිය ප්‍රමෝදය ඇති වෙනවා කිව්වා. ඒ ප්‍රීතිය ප්‍රමෝදය නිසාම තමන්ගේ හිත සමාධිමත් වෙනවා කිව්වා සමාධිය නිසාම ප්‍රඥාව උපදිනවා කිව්වා මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව සම්පූර්ණ කරමින් නිවන් නිවන් මඟ වඩන්නා වූ ශ්‍රාවකෙක් බවට පත් වෙන්න තමන්ට හැකියාව ලැබෙනවා කිව්වා අවසාන වශයෙන් මුගලන් මහරහතන් වහන්සේ සූත්‍ර දේශනාව අවසානයේදී සඳහන් කරනවා යම්කිසි නගරද්්වාරයක කියලා තියෙන කැඩපතකින් සුරූපී තරුණයෙක් හෝ තරුණියක් තමන්ගේ හැඩරුව බලා අඩුපාඩු සකස් කරගෙන නිවැරදි වෙනවාද ආන් ඒ වාගේ මේ දෝවචස්ස කර්ම ධර්ම තමන්ගේ ජීවිතය තුළ තියනවාද කියලා බලලා නැවත නැවත ප්‍රත්‍යවේක්ෂාවට ලක් කරලා නිවැරදි කරගෙන සම්බුද්ධ ශාසනය තුළ හික්මෙන්ද කියලා වික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මේ සූත්‍ර දේශනාවේ නම තමයි අනුමාන සූත්‍රය මජ්ක්‍ධිම නිකායෙහි මූල පඤ්ඤාසකේ සීයනාද වර්ගයේ පස්වෙනි සූත්‍රය අරුත් විවරණ සපයලා තියෙන්නේ පපංච සුදනී කියන මධ්‍යම නිකාය අර්ථ කතාව දෙවෙනි පොත් වහන්සේගේ තුල තමයි සඳහන් වෙන්නේ මධ්‍යම නිකාය අර්ථ කතාව දෙවෙනි අටුවාවේ තමයි මේ කරුණ විස්තර කරලා තියෙන්නේ ඒ ග්‍රන්ථය පරිශීලනය කරමින් මේ සූත්‍ර දේශනාවෙහි අරුත් වඩ වඩාත් පැහැදිලි කරගන්නා හැටියට මේ පින්වත් පිරිසට මතක් කරමින් අද දවසේදී ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබ ඒක රාශී කරගන්ට යෙදුන ධර්ම දේශනා කිරීමෙන් මා ඒක රාශී කරගන්ට යෙදුන මේ අප්‍රමාණ පුණ්‍ය සම්පatti ධර්මය අපි සෑම සියලු දෙනාටම උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ශාසනං চিරං රක්ඛන්තු දේශනං চিරං රක්ඛන්තු මං පරන්ති